ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ පොකුණු විට ශ්‍රී විනයාලංකාරාම වාසී පූජ්‍යපාද කුකුල්පනේ සුදස්සි ස්වාමින්දයන් වහන්සේ. පින්වත්නි අපි ධර්ම ශ්‍රවණයට පෙර සිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින්දයන් වහන්සේ නමෝ තත් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තත් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ ති බුද්ධං සරණං ගච්ඡාමි ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ගච්ඡාමි සත්‍යම්පි බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි ධම්මං සරණං ගච්ඡාමි සත්‍යම්පි සංඝං සරණං ගච්ඡාමි සත්‍යම්පි තිසරණ ගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාති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 එහෙමනම් කල යුත්තේ පසුතැවිතැවි ඉන්න එක නෙවෙයි පින්නතුනි ජීවිතය දිහා ආපස්සට හැරිලා බලලා ඇත්තටම ජීවිතේ හරය කුමක්ද කියලා ආවර්ජනා කරන්නට ස්වර්ණමය අවස්ථාවක් ජීවිතයේ සැඳෑ සමය කියලා අපි මුලින්ම පැහැදිලි කළේ මෙන්න මේ හේතුව නිසයි පින්නතුනේ. මේ යථාර්ථය දකින්නට නම් ඒ යථාර්ථයේ වෙත Taman පැමිණෙන්නට ඕනේ.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 පස්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණය සිහිපත් කරලා දෙනකොට ඒ Tamanගේ තෘෂ්ණාව මතම අපේක්ෂා මතම තනතන ඇවිද ආකාරයෙන් කාලය ගත වෙලා નિસරු ජීවිතයක් ගෙවි ආකාරය පිළිබඳව සතහාගතයන් වහන්සේ අවධානය යොමු කරනකොට ඒ භික්ෂූන් වහන්සේලා ජීවිතය පිළිබඳව පුනරාවර්ජනය කරන්ට යොමු වුණා. හැබෑව නේද අපි මොනවා පසුපසද සොයාගෙන ගියේ අපි කැමති වෙන දේවල් හොයාගෙන ගියා අපේ අපේක්ෂාවන් හොයාගෙන ගියා අපේ බලාපොරොත්තු මුදුන් පමුණවා ගන්නට හොයාගෙන ගියා අවසානයේ අපි අපේ තෘෂ්ණාව මතම හඹාගෙන ගිහිල්ලා වසර 40ක් ඉක්මුණා නේද මෙන්න මේ විදිහෙන් නේද අවිද්‍යාවෙන් සහ තෘෂ්ණාවෙන් සත්වයා භවෙන් භවයට ඇදගෙන යන්නේ. එහෙමනම් මෙබඳු තෘෂ්ණාවකට නේද අපි මේ වහල්ුනේ. මේ තෘෂ්ණාව පවතින තාක්කල් සත්වයාට සසරින් ගැලවෙන්නට බැරි වෙන්නේ මෙන්න මේ නිසා නේද කියලා කාරණේ හරියටම දකිනකොට ඒ සියලු භික්ෂුන් වහන්සේලාම සකල ක්ලේශයන් ප්‍රහීන කරලා තෘෂ්ණාව ප්‍රහාණය කරලා අරහත් මාර්ගඥානෙ සාක්ෂාත් කරගත්තා. එතකොට මේ භික්ෂූන් වහන්සේලාට ජීවිතයේ ශුන්‍යත්වය හඳුනා ගන්නට පුළුවන් උනේ අර નિසරු බව තුලින්මයි.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 රාත්‍රියේ නිදා ගන්නකොට හිතන්න ඕනේ මේ නිදි පැදුරේදී මම මිය ගියොත් මෙන්න මේ කුසලයයි මම සිහි කරන්නේ අහවල් තනයි මම උපදින්නේ. රෝගයක් ඇති වුණොත් මේ රෝගයෙන් මම මිය ගියොත් මෙන්න මේ කුසලයයි මම සිහිපත් කරන්නේ මම අහවල් තනයි උපදින්නේ කියලා නැවත නැවත මනසට කාලයක් කාවද්දනකොට මොන ආකාරයෙන් සිහි නැතුව මිය ගියත් අවසාන මොහොතේ කුසලය අනිවාර්යෙන් සිහිපත් වෙනවා කිසිම බාධාවක් නැතුව කිසිම පසුබෑමක් නැතුව තමන් අදිෂ්ඨාන කළ තැන අදිෂ්ඨාන කළ ආකාරයෙන් උපදින්නට තමන්ට පුළුවන්කම තියෙනවා.